ඉන්දික මහත්මයා අවසර අපේ හැමදුරනේ ධර්ම දේශනාවේ කොටස් දෙකක් පිළිබඳ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක අර වංශ දේශනා කර අර ලෝසක තිස්ස තෙරුන් මේ උන්වංශ කුඩා කාලේ එතකොට උන්වංශගේ කර්මයක්නේ තියෙන්නේ ඒක උන්වංශ යම්කිසි පෙර ආත්මික කරපු කර්මය නිසා මේ ආත්මේ එතකොට අපේ හැමදුරනේ කර්මය පෞද්ගලික නම් ඒ අර ගෝත්‍රය 1000ක් ඉන්න මේ එයාගේ පෞල් ඔක්කොටම ඒක බලපෑවෙත් සහ 500ට බෙදුනහම එතකොට හම්බුනේ එතන අර කර්මය මොන විදිහටද විග්‍රහ වෙන්නේ අපේ හම්බුනේ ගෝත් පෞද්ගලික දෙයක්ද එද ගෝත්‍රයට වෙන අතුරුඵලයක් විදිහට බලපෑවද මොකද්ද උනේ හම්බුනේ එතන ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම කර්මය හැම විටම කරපු කෙනා සතුයි ඒක ආයේ අනිත් අයට අනිත් අයගේ ඇඟට වැටෙන්නේ නැහැ නමුත් කර්මය විපාක දෙන අවස්ථාව වෙනකොට ඒ පුද්ගලයා ඇසුරු කරන්නේ යම් පිරිසක්ද කුසලයේ සහ අකුසලයේ යම් කිසි කොටසක් එයට බෙදිලා යන විපාක දෙන. ඒකට කියන්නේ නිස්සන්ද ඵලය කියලා. මුඛ්‍ය ඵලය නිස්සන්ද ඵලය. මුඛ්‍ය ඵලය කියන්නේ කරපු කෙනා. නිස්සන්ද ඵලය කියන්නේ ඇසුරු කරන අය. එතකොට ඒක කර්මයට දායක වෙලා තියෙන්න ඕනේ නැහැ. කර්මය විපාක දෙන කාලේ. දැන් අපි හිතමු ගිනි ගොඩක් ගැහුවෙන් පස්සේ ඒ ගින්නට දාන දර ආදිය තමයි දැල් වෙන්නේ. හැබැයි දැල් වෙන්නේ ඒ ටික වුණාට අර ගින්නේ රස්නේ අවටට වදිනවා. අනිත් ගසුත් නැල වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ඒවා ගින්නට අදාළ නෑ. ඒවා ජීවී ගස්. හැබැයි අර ගින්නේ රස්නේ වදිනවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා. මේ කුසල අකුසල කර්මයන් විපාක දෙනවා. උදාහරණයක් හැටියට අපි කිව්වොත් දැන් තාත්තා ගහකින් වැටිලා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි අතපය කඩාගෙන පෙර භවයේ කාගේ හරි අතපය කඩලා. එතකොට දැන් මේ කර්මය ඇඳ උඩ ඉඳගෙන විඳිනවා. දැන් බිරිඳට දරුවන්ට මොකද වෙන්නේ? දෙද්ද හොයන්න, තෙල්පත්තු ගන්න, නිදි මරන්න. දැන් ඒගොල්ලෝ මොනවද ඒගොල්ලෝ කර්මයට දායක වෙලා නැති වුණාට මේ භවයේ බිරිඳ මේ භවයේ දරුවා කියන සම්බන්ධතාවය මත අරවැ කොටහක් බෙදිලා. එතකොට දැන් මේක කුසලයේ පැත්තට ගත්තහමත් ඒ වගේ. තාත්තා වෙහස මහන්සි වෙලා හරි හම්බ කරගෙන එනවා. හැබැයි උයා පියාගෙන කන්නේ තාත්තා විතරක් නෙමෙයි. බිරිඳ, දරුවෝ, සේවක ඔක්කොටම මේක බෙදිලා යනවා. දැන් අපේ රේරුකානේ මහානායක හාමුදුරුවන්ට සිල් රකින්න, භාවනා කරන්න, ගුණධම් වඩන්න අපට උදව් කරන්න අවස්ථාවක් ලැබුණේ අන්තිම කාලේ උන්වහන්සේ වෘද්ධ කාලේ කය පහසුවෙන් පවත්වා ගන්න පොඩි උපස්ථානයක් කරන්න විතරයි අපට අවස්ථාව ලැබුණේ. හැබැයි අපි අද ලෝකේ කොහේ ගියත් ඔබ වහන්සේගේ පන්සල කොහෙද ගුරුවරයා කවුද කිව්වන් පස්සේ අපි පොකුණේට පන්සලේ රේරුකාණේ නායක හඳුරංගේ මේ ශිෂ්‍ය පරම්පරාවේ කියලා කිව්ව ගමන් උන්වහන්සේට යම් ප්‍රසාදයක් ගෞරවයක් තියනවාද ඒකේ යම් කොටසක් අපි වෙත යොමු වෙනවා ඒ ඒ කුසලයේ නිස්සන්ද ඵලය එතකොට අම්මා තාත්තා යම් හොදක් කළොත් අම්මා තාත්තා මැරිලා ගියාට පස්සේ දරුවෝ ප්‍රශංසා ලබනවා. අම්මා තාත්තා අපරාධයක් කළොත් අම්මා තාත්තා මැරිලා ගියාට පස්සේ දරුවෝ සාප ලබනවා. දරුවෝ යම් කිසි අපරාධයක් කළොත් අම්මා තාත්තා සාප ලබනවා. දැන් ඕකෙම තව පැත්තක් තමයි කියන්නේ දැන් ওই ජ්‍යොතිෂඥයෝ කියන්නේ මේ විවාහය සිද්ධ වුණොත් සැමියා මැරෙනවා කාලේ. එතකොට සැමියාගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ බිරිඳගේ. හැබැයි බිරිඳගේ කර්ම වේගය සැමියාට බලපාන. ඇයි ඒ බිරිඳට තියෙනවා අර විරහ වේදනාව විඳීම සහ සැමියා අහිමි වීමේ කර්ම වේගය. ඉතින් සැමියා අහිමි වෙන්න සැමියා බවට පත් වෙන්න කවුද යා තමයි වෙන්නේ. එතකොට ඒක ඒක දික්කසාදේ වෙන්න පුළුවන් මරණය වෙන්න පුළුවන්. ඉතින් අර පනෝසයටත් මොකක් හරි කර්මයක් තියෙනවා නම් අකාලේ මැරෙන්න ඒක මෙතනට හේතු වෙච්ච ගම ක්‍රියාත්මකයි. එතකොට හැබැයි ඒ විවාහය කරගන්න නැතුව ඒ පුරුෂයා වෙනත් විවාහයක් කරගත්තොත් අර කර්මය මතුණු වෙන්න පුළුවන්. ඊළඟට දැන් සමහර දරුවෝ ලැබුණෙන් පස්සේ අම්මලා තාත්තලා කියන්නේ මේ දරුවා ලැබුණාම කිරි උතුරන්නා වගේ හරියන්නවා. මොකද දැන් අර දරුවාගේ කුසල විපාකයේ විපාක දෙන්න නම් දරුවට ලැබෙන්න නම් අම්මා තාත්තට හම්බ වෙන්න එපා. අම්මා තාත්තට හම්බුනේ නැත්නම් දරුවට ලැබෙන්නේ නැහැ. එතකොට දැන් ඒක ගොඩනගෙන රටාවක් තියෙනවා. එතකොට ඒකේ කොටහක් අනිත් අයට බෙදිලා යනවා. ඒ නිසා කුසලය සහ අකුසලය තමන් සතුයි. ඒක අනන්‍යයි. ඒක පෞද්ගලිකයි. හැබැයි ඒක විපාක දෙනකොට විපාකයේ යම්කිසි සුඛ හෝ දුක්ඛ කොටසක් ඒ වෙලාවට ළඟින් සමීපව ඇසුරු කරන අයට බෙදී යනවා. ඒක රේරුකාණ මහානායක හඳුරු හඳුන්වන්නේ ඒක කර්ම විපාකයේ නිස්සන්ද පදේ. අර අදාළ කෙනාට ලැබෙන කොටස තමයි මුඛ්‍ය පද.